අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ බොහෝමත්ම පිං සිද්ධ වෙනවා ඉතාමත්ම වටිනා මාතෘකාවක් ස්වාමින් වහන්සේ අපිට ගැඹුරින් පැහැදිලි කරලා දුන්නා මේ පැහැදිලි කිරීමේදී කියන්නේ මේ අකුසල චෛතසිකවල මෝහය අපේ ඊටාම ප්‍රායෝගිකව ගන්න පුළුවන් අවස්ථාවක් කියලා මට හිතෙනවා දැන් අපි භාවනා කරනකොට උදාහරණයක් හැටියට අපි හිතමු ආනාපාන සතිය භාවනා කරන්න සෑහෙන කාලයක් හරි ඒක පුහුණු කරන කෙනෙකුට ඒක ටික ටික දියුණු වෙනකොට දැන් හිතේ ස්වභාවයනේ ස්වාමින්වහන්සේත් කියලා දීලා තිනු ඉතා වේගයෙන් ඒක වෙනස් වෙනවා අපි කැමති දෙයට ඒක ඇදිලා තේරෙන්නේ නැහැ. ඉතින් දැන් ආනාපාන සතිය හරි වෙනත් භාවනාවක් හරි කරනකොට අපේ හිත අපි කැමති දෙයකට යනවා අර භාවනාවක් කරන අතරදී එක එක ප්‍රමාණවල්වත්. ඉතින් ඒක ටික ටික අපේ සතිය දියුණු වෙනකොට පුහුණුව දියුණු වෙනකොට තේරෙන්න පටන් ගන්නවා ආ මගේ හිත පිට ගියා කියලා. ඒ කියන්නේ මොකටද කියලා තේරෙනවා. ඒ කියන්නේ චිත්තානුපස්සනා தත්වේ. ඊට පස්සේ එයා ඒ වගේ භාවනාවක් කරලා නැගිටින්නකොට බොහෝ වෙලාවට එයාට සෑහෙන කාලයක් යනකම් එක අවස්ථාවක් පහු වෙනකම් එයාට ඇති වෙන්නේ දුක. අයියෝ මගේ භාවනාව එච්චර හරි ගියේ නැහැ කිය. නමුත් නමුත් ස්වාමින් වහන්සේ එක අවස්ථාවකදී අපිට දැක ගන්නට පුළුවන් වුණොත් ඒ ඇති වෙන්නේ ගැටීමක් ඒ ඇති වෙන්නේ ද්වේෂයක් කියලා අර දැක්ක දේ දැක්ක ලෙසින් දකින්න නැතුව මට ඕන හැටියට මගේ භාවනාව කෙරෙන්න ඕන විදියට කියන සක්කාය දිට්ඨිය තුලින් ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් එතන සීලබ්බත පරාමාසයේ යම්කිසි ගති ලක්ෂණයකුත් තියෙනවා නේද මොකද මේක මෙහෙමම වෙන්න ඕනේ සීලෙන් මේ විදියට වෙන්න ඕනේ මේවා වෙන්න මේ හිතවිලි මගේ ඇති වෙන්න ඕනේ කියන අර දැඩි බවක් එක්ක යන්නේක ඔන්න ඔය අවස්ථා දෙක පෙනුන කෙනෙකුට ඊටාම ඒ ඒ අවස්ථාව විතරයි මොකද නැවතත් මෝහයෙන් අපිව ගිල ගන්නවා අර දෙක දුර්වල වෙලා සක්කාය දිට්ඨියයි සීලබ්බත පරාමාස තත්වයයි දුර්වලලා ස්වාමින්වහන්ස ඊටාම සංසුන් තත්වයකට හිතපත් වෙලා ඒ අවස්ථාවේ ඇති දේ අර අර බලෙන් කරන්න හදන ලක්ෂණිය ටික ටික නැති වෙන්න පටන් අරන් ඒ තියෙන දේ විතරක් දකින්න පුළුවන් බොහොම සුවදායක කියන වචනයත් ඒක ගැලපෙන්නේ නැහැ එච්චර මොකද එතනත් මොහොය. ඒ ඒ සංසිඳිච්ච තත්වයකට හිතපත් වෙනවා. ඒක මේ හරිම අපුරුයි හැබැයි අජංචා ස්වාමීන් වහන්සේ එක සැරේක කියලා තියෙනවා ආපුවාම ගෝලයේ මේ අස්සයා මෝහය අස්සයා පිට අපි නැගලා යන එකක් වගේ කියලා. නමුත් අර අර தත්ත්වය අපි තේරුම් ගත්තාම ඊට පස්සේ අර භාවනාවේ ලොකු වෙනසක් වෙන්න පටන් ගන්න ඒක උදව්වක් වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම දැන් <clears throat> අපිට ඒ ඇතිවෙච්ච தත්ත්වය පිළිබඳ පස්සේ තැවීමක් ඇති වෙන්නේ මොකක් නිසාද? අපි හිතනවා භාවනාව කියන එක නිකම් මේ හොඳට මනසට වෙන අරමුණු එන්නේ නැතිව සැහැල්ලුවෙන් සුවදායකව ඒකාග්‍රතාවයේ පිහිටලා සමාධිය නැගිලා එහෙම වෙන්න ඕන දෙයක් කියලා පූර්ව නිගමනයක් අපි තුල තියෙනවා භාවනා කරන කරන්න යොමු වෙන හැමෝම තුල. ඒ නිසානේ භාවනාව ගැන කියනකොටම ගොඩාක් දෙනා කියන අනේ මගේ හිත එකඟ කරගන්න බෑ මට සිහිය පිහිටන්න. ඒතකොට ඒගොල්ලෝ භාවනාව කියලා හංගින්නේ යථාර්ථය දැකීම නෙමෙයි අර හිත එක අරමුණක හොඳට පිහිටලා හොඳට සිහිය පිහිටලා අර නිකන් කායික මානසික සුවතාවයෙන් යුක්තව හොඳට ඒක යෙදෙන්න පුළුවන් නම් අන්න භාවනාවේ දියුණුව. මේ යථාර්ථය පෙනුනත් එකයි නැතත් එකයි. දැන් ඒ නිසානේ අර මොකද්ද අනිමිත්ත සමාධිය අරව මේවා කිය කිය අර මොකක්වත් නැති තැනකට යන්න දඟලන්නේ. එතකොට මේ භාවනා කරන ගොඩක් දෙනෙක් තුල ඔය මුලාව තියෙනවා. එතකොට මේ මුලාව තියෙන කෙනාට අර බාහිර කරුණු පැමිණීම තමන්ගේ භාවනාවේ අඩුවක් හැටියට සම්පාදකයක් හැටියට තමයි පෙනෙන්නේ. ඒක එතනත්තට පසුතැවෙන්න කාරණා. හැබැයි දැන් චිත්තානුපස්සන ධම්මානුපස්සන හරියට අපි ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාගසිතක් ඇති වෙනකොට එතනදී ඒක තමයි කමඨහන විය යුත්තේ. ද්වේෂසිතක් ඇති වෙනකොට ඒක තමයි කමටහන. දැන් වික්කිත්ත සිත. ඒ කියන්නේ මේ අරමුණේ පිහිටන්න නැතුව සිත වෙනත් අරමුණකට යනවා. ඉතින් වෙනත් අරමුණකට ගිය බව දැනෙනවා නම් ඒ දැනුණු ගමන් එතනින් එහාට ඒක තමයි තමන්ගේ කමටහන වෙන්න ඕන. ඉතින් අන්න ඒ මට්ටමට අපිට පුහුණු කරන්න පුළුවන් වෙන්නේ අර දැන් බද්දේකරත්ත සූත්‍රයේ පැහැදිලි කරන්නේ අතීතය ගැන පසුතැවෙන්නේ අනාගතය ගැන බලාපොරොත්තු ඇති කරගන්න පච්චුප්පන්නංච යෝ ධම්මං තස් තත්ත තත්ත විපස්සති. එතකොට පච්චුප්පන්න පච්චුප්පන්න කියන එක සරලව අර්ථ විග්‍රහ කරනවා වර්තමානය කියලා. වර්තමානය තමයි. හැබැයි පච්චුප්පන්න කියන වචනේ හරීම වැදගත්. පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයන්ගෙන් උපදින. එතකොට අතීතයේ දේවල් උත්පත්තියෙන් තමයි ඉපදුනේ. හැබැයි ඒ ප්‍රත්‍යයෙන් ඉපදිලා දැන් නිරුද්ධ වෙලා. අනාගතයේ දේවල් තාම ප්‍රත්‍යයෙන් ඉපදුනේ නැහැ. හැබෑවටම ප්‍රත්‍යයෙන් උපදින ධර්මයන් තියෙන මේ මේ වෙලා. එතකොට ප්‍රත්‍යයෙන් උපදින උපදින ධර්මය ඒ ඒ තැනම විදර්ශනා කරන්න පුළුවන් තමයි අසංහීරං අසංකොප්පං තං විද්වා මනෝබ්‍රෝහි. ඒ ඥානවන්තයා උදාසීන වෙන්නෙත් නැතුව වික්ෂිප්ත වෙන්නෙත් නැතුව ඒ විදර්ශනාව කරගෙන යන්න සමත් දැන් අර යෝගාවචරයාට ආරම්භක අවධියේදී ඒ යෝගකාරෙහි යෙදෙන කාලය තුල, ඒ කියන්නේ භාවනා කරන කාලය තුලත් ඔහුට එළඹෙන එළඹෙන අරමුණු විදර්ශනා කරන්න තරම් සති සම්පජාඤ්ඤය දියුණු කරලා නැති නිසා තමයි ඔහුගේ සිත වෙනත් අරමුණකට යන්නේ. හැබැයි ඒ ගියපු එක ගැන පස්සේ භාවනාවෙන් නැගී සිටියට පස්සේ ඔහුට කල්පනා වෙනකොට මට මේ ඉක්මගිය ධර්මයක් මතක් වෙලා ඒ පිළිබඳව දැන් තවත් ක්ලේශයක් නේද මේ හටගන්නේ කියන එක දැනෙන්නේ නැහැ. ඇයි පච්චුප්පන්න ධර්ම ඒ ඒතන විදර්ශනා කරන තාම ඔහු පුරුදු වෙලා නැති නිසා. ඒ නිසා භාවනා කරන මොහොතේ භාවනාවෙන් පසුවත් ඔහුට එකම අර්බුදයමයි ඇති වෙන්නේ. මොකද්ද? ඒ එළඹෙන එළඹෙන ධර්ම සිහිනුවණින් දකින්නට පුරුදු වෙලා නැතිකම. ඉතින් දැන් ඔබතුමා කිව්වා වගේ ඒක අඩුතරමින් පස්සේ හරි මේ මම දැන් මේ වෙච්ච අඩුපාඩුව හරි දැන් මේක ගැන මේ පසුතැවෙන්න ගිහිල්ලා තව අර්බුදයක් නැති කරගන්න. ඉතින් ඇත්තටම මේ කතාව මෙහෙම කිව්වට එකපාරට ඒත්තු යන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපි හිතමු දැන් කෙනෙක් මිය ගියාම දැන් මේ මේ මනුස්සයා මැරිලා ඉවරයි. දැන් අපට දුකක් ඇති වෙනවා. දැන් අපි දුක හිතුවයි කියලා අර මනුස්සයාට පණ එන්නේ නැහැනේ. ඒ ඒ ඒ විදිහෙන්ම ආවොත් අපි කැමති වෙන්නේත් නැහැනේ බාර ගන්න. එතකොට මේ මිනිස්සයා දැන් වෙන තැනක ඉපදිලත් කියලා දහමට අනුව අපිට යම් වැටහීමක් තියෙනවා. එතකොට මේ සියල්ලම මෙහෙම තියෙද්දි දැන් මම මොකටද දුක් වෙන්නේ? ඒ දුක් වෙන්නේ මොකටද කියලා ඒක નિසරු බව දැනගත්තා වුණාට දුක් නොවි ඉන්න බෑ. ඇයි ඒ මට්ටමට සති සම්පජඤ්ඤය පුහුණු කරලා නැති නිසා. එතකොට කෙලින්ම මේක වැඩකටම නැති નિરර්ථක දෙයක් කියලා දන්නවා. සමහරලා. සමහර කෙනෙක් දන්නේ නැහැ. ඒ අය හිතනවා දැන් මැරිච්ච කෙනාගේ ಗುಣ සිහි කරන්න ඕනනේ. ඉතින් ಗುಣ හිතන්න නැතු එහෙම මේක පාට අමතක කරලා දාන්න පුළුවන්. ඒතර ಗುಣ සිහි කරනවා කියලා අර පුද්ගලයා ගැන මතක් කර කර අනේ රැකගන්න බැරි වුණානේ අනේ මට උදව් කරන්න බැරි වුණානේ කියලා තැවෙන එක තමයි කරන්නේ. හැබැයි මේ තැවීම තුලින් මම මේ මොහොතේ පීඩා විඳින්නේ මැරිච්ච නිසා නෙමෙයි මගේ මේ චින්තනයේ දෝෂය නිසායි කියන එක ඒ තරත්තට ඒත්තු ගන්නට ගොඩාක් දුෂ්කරයි. ඉතින් ඒකට යම් ප්‍රමාණයකට සති සම්පජඤ්ඤය අවදි වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මුල් අවදියේදී ඔය අර්බුදය අපි සියලු දෙනාටම පොදුයි. ඊට පස්සේ ටිකෙන් ටික අත්දැකීම් ලබනකොට මේ චිත්තානුපස්සන ධම්මානුපස්සන ගැන ඉගෙන ගන්නකොට ඇත්තටම චිත්තානුපස්සනාව ගැන තරමක් අධ්‍යයනය කරනකොට මගේ ජීවිතයේ නිකන් අලුත්ම ප්‍රබෝධයක් ඇති වුණා මට මොකද බුදුහාමුදුරුව මේක පටන් අරන් තියෙන්නේම අකුසලේ ධම්මානුපස්සනාව පටන් අරන් තියෙන්නේම අකුසලෙන්. ඇයි මේ අපි ඉන්න තැනයි බලන්න කියන්නේ. තියෙන දේ දිහායි බලන්න කියන්නේ නැති එකක් ගැන නෙමෙයි. ඒ නිසා දන්නා තැනින් නොදන්නා දේ. මුලින්ම විතරාගී සිත ගත්තේ නැහැනේ. මුලින්ම ගත්තේ සරාගී සිත. සරාගී සිත ගැන අධ්‍යයනය කරලා ඒ ගැන සම්පජඤ්ඤය පිහිටුව ගත්තට පස්සේ තමයි ඒක ඇතිවීමේ හේතුප්‍රත්‍ය දකින්නේ. ඊට පස්සේ ඒක දුරු වුණාට පස්සේ තමයි විතරාගී බව කියන එක යෝගියා අත්දකින්නේ. එතකොටයි විතරාගී බව අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ද්වේෂය තියෙනකොට ඒ ද්වේෂ සහගත බවයි තියෙන්නේ. ඒක ඕන දකින්න. ඒක දුරු වුණාට පස්සේ විිත දෝෂී බව. ඊළඟට වික්ෂිප්ත බව නම් තියෙන්නේ. අරමුණේ සිත පිහිටන්නේ ඒ ඒ අරමුණු කරා දුවනවා, සැලෙනවා. ඉතින් ඒක නම් තියෙන්නේ ඒ යථාර්ථය ඕන දකින්න. වෙන එකක් හොයලා හරියන්නේ දැන් අපිට වෙලා තියෙන්නේ වික්ෂිප්ත බව නම් තියෙන්නේ. අපට ඕන වෙන්නේ සමාධිය. එතකොට අපට ඕන යථාර්ථය දකින්න ඕනේ මේ මට ඕන විදිහට මේ වැඩේ කෙරෙන්නේ. එතකොට අවසානයේ සක්කාය දිට්ඨිය මූලික කොටගෙන මෝහය මුල් කොටගෙන ලෝභය මුල් කොටගෙන අපේ මනස ක්‍රියාත්මක වෙලා තියෙනවා. නමුත් Tamanට හැඟෙනවා Tamanට ලොකු ඕනකමක් තියෙනවා භාවනා කරන්න. ඒ නිසයි මේක වෙන්නේ. දැන් මේ මම හරියට කැප වෙනවා භාවනාව සම්බන්ධව ඒ නිසා තමයි මට මෙහෙම හිතෙන්නේ. එහෙම තමයි බැලුව බැලමට පේන්නේ. ඒකයි නායකහරු මෙතන කියන්නේ මෝහයම තමන්ගේ ප්‍රඥාව වගේ තමන්ට දැනෙන්න ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතන මේ වෙනස වෙනකොට මේ සාමාන්‍ය ජීවිතේ පවා ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අනිත් විශේෂම දෙයක් තමයි එයාගේ සමාධියත් දැන් ආනාපාන සතිය කරනවා නම් සමාධියත් අර අමුතු ගැඹුරකට යන්න පටන් ගන්නවා. අනිවාර්යයෙන්ම. දැන් අර එක දාර්ශනිකයෙක් කියනවා ප්‍රශ්න निराකරණය කිරීමේ ඉන්ද්‍රජාලීය සූත්‍රය කියලා. ඒක ඔහු මේ විදර්ශනා කතාවක් ගැන නෙමෙයි කියන්නේ සාමාන්‍ය ලෝකේ Tamanට හමු වෙන ගැටලු. ඒතර ඔහු කියන්නේ ඒ ඉන්ද්‍රජාලීය සූත්‍රය පියවර තුනකින් යුක්තයි. ඒ පියවර තුනෙන් ඕනම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් කියලා ඔහු කියනවා. මොකද්ද පියවර තුන? පළවෙනි පියවර තමයි ඒ තමන්ගේ ගැටලුව නිසා වෙන්න යන නරකම ප්‍රතිඵලය හොඳට අධ්‍යයනය කරලා බලන්න විග්‍රහ කරලා බලන්න මේකෙන් වෙන්න පුළුවන් නරකම ප්‍රතිඵලය මොකක්ද? ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි වෙන මොකුත්ම විකල්පයක් නැතිනම් කරන්නම දෙයක් නැත්තම් මම ඒක පිළිගන්නවා කියලා හිත හදාගන්න. අන්න ඒ වෙන්න යන නරකම දෙයටත් අපි ඔරොත්තු දෙන්න වෙන කරන්න දෙයක් නැත්තම් මම ඒක බාර ගන්නවා කියලා හිත හදාගත්තට පස්සේ ආයේ අපේ මනස සැලෙන්න දෙයක් නැහැ. මොකද අපේ මනස හැමතිස්සෙම සැලෙන්නේ කැමති දේ නොවේද අකමැති දෙයක් වේද බලාපොරොත්තු කන වේද. ওই කරුණු තුනෙන් තමයි සැලෙන්නේ. ඒ කියන්නේ ලෝභයයි ලෝභය නිසා. ලෝභය නිසාම ඉසලෙන්නේ. එතකොට අපට ඒ කැමති දේම වෙන්න ඕන, අකමැති දේ නොවෙන්න ඕන, බලාපොරොත්තු වෙන හැටියටම වෙන්න ඕන කියන මේ අපේක්ෂාව අතහැරලා දාලා ඉතින් කරන්න දෙයක් නැහැ දැන් එන විදිහකට බාර ගන්නවා කියලා හිත හදා ගන්න පුළුවන් නම් වෙන්න යන නරකම දේත් පිළිගන්න ලෑස්ති නම් ආයෙ එතනින් එහාට ඒ පුද්ගලයාගේ සිත කම්පණය කරන්නට තවත් දෙයක් ඒ ඒ ප්‍රශ්නය තුල නැහැ. එතකොට ඔහුගේ මනස සංසිඳනවා. අන්න හැබැයි සමාධිය, චිත්ත ඒකාග්‍රතාවය එනතන. ඊට පස්සේ ඔහු කියන තුන්වෙනි පියවර තමයි ඒ සංසුන් මනසින් යුක්තව දැන් මේකේ නරකම් ප්‍රතිඵලයක් මම බාර ගන්න ලෑස්ති නම් ඊළඟට උත්සාහ කරන්න ඒක ටිකක් හරි අඩු කරගන්න මට මොකද්ද කරන්න පුළුවන් කියලා හොඳ සිහි කල්පනාවෙන් හිතලා පොඩ පොඩ කරගෙන යන්න. එතකොට බරපතලම දේ පිළිගන්න ලෑස්ති වෙන කෙනාට ටිකක් අඩු කරගත්තත් ලොකු දෙයක්. හැබැයි හරියට සිහි කල්පනාවෙන් කරගෙන යනකොට ඔක්කොම වෙනස් වෙන්නත් පුළුවන්. දැන් ඔය ඔය පියවර ටික අපි අනුගමනය කරනවා නොදැනුවත්ව වුණත් හැබැයි දෙවැනි පියවර ගිලිහිලා. ඒ කියන්නේ අපි ගොඩක් දෙනෙක් ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනකොට වෙන්න තියෙන නරකම දේ ගැන හිතනවා ඊළඟට තුන්වෙනි පියවරට යනවා. මොකද්ද? මේක වෙනස් කරන්න මොකද්ද කරන්න පුළුවන් කියලා දඟලනවා. ඒතකොට ගිනිගත්තු මනසින් වික්ෂිප්ත මනසින් තමයි උත්තර හොයන්නේ. එතකොට අර කොරස් කටෙත් අත දා ගන්න බැරුව වගේ ඔක්කොම අවුල් කරගන්න. ඒ නිසා දෙවැනි පියවර අනිවාර්යයි. වෙන කරන්නම දෙයක් නැත්තම් සිද්ධ වෙන නරකම දේ වුණත් මම පිළිගන්නවා කියන තැනට එකඟ වෙන්න පුළුවන් නම් විතරයි හිත සංසුන් වෙන්නේ. ඒ නිසා අචාන් චාහාමුදුරුවොත් මේ පිළිබඳව පැහැදිලි කරන එක අවස්ථාවක මට මතක හැටියට සිතට ආහාර පොතේ වෙන්නට උන්වහන්සේ දක්වනවා ඒ නරකම දේ පිළිගන්නට මනස සූදානම් වුණාට පස්සේ තමයි චිත්තේකාග්‍රතාවය සමාධිය කියන එක වැඩෙන්න පටන් ගන්නවා. අපි යමක් පිළිගන්න ලෑස්ති නැතිනම් ඒ තාක් අපේ මනස සැලෙනවා. ඒ නිසා භාවනා කරන්න ගිහිල්ලා අපි මුලින්ම කරගන්නේ ඔය අවුල. ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද මේක දැනගෙන පටන් ගන්නව නෙවෙයි ඉතින් දන්නේ නැහැනේ සිතේ ස්වභාවය, චිත්ත නියාමය, හිත හැසිරෙන විදිය, හිතේ ගති ලක්ෂණ දන්නේ නැතුවනේ අපි මේකට අත ගහන්නේ. ඉතින් එතකොට මේක අච්චාරුවක් වෙනවා මුලදී. ඊට පස්සේ දසාතේ පැටලිලා හොයනකොට හොයනකොට එහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ ගුරු උපදෙස් ගනිමින් අපි මේවා ගැන උත්සාහ කරනකොට තමයි කාලයකදී අපි පොඩ පොඩ මේ කොන් හොයාගන්නේ මොකද්ද ඇත්තටම මේ වෙන්නේ මේක මේක වළක්වන්න මට මොකද්ද කරන්න පුළුවන් ඉතින් ඒවා තමයි භාවනාවේ අත්දැකීම් කියන්නේ. අවසානයේ බැලුවෙන් පස්සේ අර බුදුහාමුදුරෝ දෙසූ දේම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මොකද්ද? ඒ රාගසිත, ద్వේසසිතම තමයි අපට උදව් වෙලා තියෙන්නේ. එහි යථාර්ථය දැකලා එකෙන් මිදෙන්නේ. ඒ වික්ෂිප්ත සිතම තමයි අන්තිමට අපට උදව් වෙලා දෙන්නේ. මුලදී වික්ෂිප්ත සිත නිසාම තමයි අපි වික්ෂිප්ත වෙන්නේ. අපි පසුතැවෙන්නේ. අන්තිමට බැලුවෙන් පස්සේ ඒකම තමයි අපට අවශ්‍ය පාඩම කියා දීලා අපේ සිතේ ස්වභාවය තේරුම් අරගෙන සංසුන් වෙන්නට අපට උදව් වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමින්වහන්ස ඒ වගේම ওই தത്വයේදී හේතුඵල සම්බන්ධතාවය බොහොම අපූර්වට ගැඹුරකට යන්න පටන් ගන්නවා. ඔව් දැන් ඇත්තටම දැන් මේ දැන් මේ එක පැත්තකින් විවෘත වෙන්න පටන් ගත්තට පස්සේ මේ ධර්ම මාර්ගයේ තියෙන ආශ්චර්යවත් දේ ඒකයි. කොතනකින් හරි එක පැත්තකින් පොට පාදා ගත්තට පස්සේ අපට දිගට දිගට ගොඩක් දේවල් ලෙහි ලෙහි එන්න පටන් ගන්නවා. දැන් අර නූල් බෝල් එක පැටලලා පැටලලා තියෙන එකෙන් අපි කොහෙන් හරි කොනක් හොයාගත්තට පස්සේ අපිට ටික ටික හරි ඒක ලෙහන්න පුළුවන්. අන්න වගේ මේකේ දැන් මුලදී අපිට මොකක්වත් ඉමක් කොනක් පේන්නේ නැහැ. ඔක්කොම පටලවෙන එක තමයි පේන්නේ. හැබැයි කොහොම එක එක කොන් අපට අහු වෙනකොට ඒක ඔස්සේ දිගට දිගට යනකොට තව තව පැටලිලා තියෙන බොහෝ දේවල් මේක මෙහෙම ලයන්න පුළුවන් මේක මෙහෙම ලයන්න පුළුවන්. අන්න ඒ නිසායි අපි නිතරම කියන්නේ මේ විදර්ශනා මාර්ගය කියන එක හැමතිස්සෙම ගුරුවරයා කියා දෙන විදිහට කමටහන් ගන්නවා කියලා කමටහන් දෙනවා කියලා අර සිද්ධ වෙන ඔක්කොම කිය කියා ඒ කියන හැටියටම කර කර එහෙම කරන කතාවක් නෙවෙයි මුලදී තමයි අපිට ඒ ටික ඕන වෙන්නේ ඊට පස්සේ මේක හරියට මේ දක්ෂ රියදුරෙක් වගේ අර මුලදී රියදුරා රියපදවන්නේ ඔහුගේ ගුරුවරයා හෝ ඒ මේ පුහුණු ආයතනයෙන් කියා දීපු ටික ඔළුවේ තියාගෙන අර ඔක්කොම එහාට මෙහාට හසුරුණා දැන් ඔහු අතරමැදියෙක් විතරයි මොලේ වැඩ කරන්නේ අර කියා දීපු ටිකත් එක්කලා වාහනේ මෙහෙ යන්නේ දැන් තමන් මේක මැද්දේ ඉඳගෙන අර දෙක එකට යා කරන එක තමයි තමන් කරන්න උත්සාහ කරන්නේ හැබැයි කාලයක් යනකොට අර સિદ્ધාන්තය ඔළුවේ තියාගෙන තමන්ට අවශ්‍ය විදිහට මේක හසුරුවනවා අත්දැකීමත් එක්කලා ඊට පස්සේ ඔහුට බොහෝ දේවල් කරමින් සැහැල්ලුවෙන් රියපදවන්න පුළුවන් අනතුරක් නොවේ ඇයි ඔහුටම අනන්‍ය ස්වરૂපයකින්. අන්න එතකොට තමයි ඒතනත්තට අලුත් අලුත් ක්‍රම වැටහෙන්නට පටන් ගන්න. ඉතින් ඒ වගේ තමයි භාවනාවට ප්‍රවේශ වෙලා මුල් අවස්ථාවේදී අපිට තේරෙන්නේ ගුරුවරයා කියන දේ කරන්න හදනවා ඒක කරනකොට තව එකක් පැටලෙනවා ආයෙ ගිහින් අහනවා ඉතින් කමටහන් ගන්නවා කමටහන් පාඩම් දෙනවා හෝ කමටහන් නැවත ਵਿਚාරනවා ඔහොම කර කර මුලින් යනවා ඉතින් ටිකක් ගැඹුරට යනකොට ඔහොම පොටවල් දෙක තුන අහුවෙන්න ගන්නකොට තමයි අපිට මෙන්න මෙහෙම මේක ලෙහන්න පුළුවන් කියන හොඳ විචක්ෂණ බවක් ඇති වෙනවා. ඉතින් ඒ ඒ ඇතිවීම හැබැයි භාවනාවට විතරක් නෙමෙයි. ඒක දෛනික ජීවිතයටම ලොකු අත්දැකීමක්. අන්න ඒවා තමයි එතකොට හැබැයි අත්දැකීම. මොකද සති සම්පජඤ්ඤයෙන් ලබන ලද අත්දැකීම. අර මුලින් කතා කරපුවා මං ඇහෙන් දැක්ක මං කනෙන් ඇහුවා මට මෙහෙම දැනුණා මෙහෙම අත්දැකීමක් ලැබුණා කියන ගොඩක් දේවල් අපි මෝහයෙන් යුක්තව සති සම්පජාඤ්ඤයෙන් තොරව ලබලා තියෙන අත්දැකීම. ඒ අත්දැකීම තමයි අපට බාධා කරන්නේ යථාර්ථය දකින්න. හැබැයි ප්‍රඥාවෙන් සති සම්පජාඤ්ඤයෙන් අපි අත්දැකීම් ලබන්න පටන් ගත්තට පස්සේ අපිට ටික ටික මේ චිත්ත නියාමය ප්‍රකට වෙන්න පටන් එහෙමයි ස්වාමීන් වහන්සේ බොහෝමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. සරණයි.